අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිළිමත් අපිට තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකටයි වෙලාව ලැබිලා තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන අපි මෑණින් මෑණියන් වාසගේ ඉල්ලා සිටමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරන විදිය. අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසට භාවනා අධ්‍යක්ීම් සම්බන්ධ වාර්තා 6කුත් ධර්මකාරණා සම්බන්ධ වාර්තා 2කුත් වශයෙන් වාර්තා 8ක් ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි తాවකාලිකව සමතයට නැඹුරුව භාවනාව සිදු කරගෙන යමි. එවිට ආනාපානේද සක්මනේද විචිත්‍රවත් තොරතුරු රාශියක් පැහැදිලිව වෙන්කොට හඳුනා ගැනීමේ ප්‍රබල සතියක්ද මූලික අරමුණේම විචිත්‍රවත් බැව් රාශියම දකිමින් උවද සිත බාහිර ශබ්ද හා සිතුවිලි වලට යාමේ දුර්වලතාවය අඩුවීමද උපයා ගතිමි. පර්යංකේදී කම්පන තරංග ඇති හා නැති තැන් පරීක්ෂණයට සතිය ඉබේම කිඳා බසී. පර්යංකය පටන් ගනිද්දීම නිදහසේ වාඩි උනේමි. විශේෂ යමක් කිරීමට උත්සාහ නොකර සිටිද්දී කම්පන තරංග අඩු ප්‍රදේශය මත සතිය පතිත විය. තරංග නැති එම ප්‍රදේශය සම්මත පරිසර තත්වයක් යයි සලකාගෙන විවිධ අරමුණු වරහන් ඇතුලේ ආස්වාස ප්‍රස්වාස සුලං රැලි බාහිර ශබ්ද සිතුවිලි ආදී නිසා මෙම සම්මත පරිසර තත්වයේදී යටි නූලෙන් වාගේ කම්පන තරංග ඇති වේදැයි සතියෙන් බලා සිටියෙමි. යමක් කිරීමට නියෝග කරන සිතුවිලිත් සිදු උදය විස්තර ਵਿਚාර කිරීමට දඟලන සිතුවිලිත් සමහර ඉබේ ඇසුන ශබ්දත් සිතුවිලිත් මා බලෙන්ම සිත පිට යවා ඇසූ බාහිර ශබ්දත් විටක කම්පන තරංගයක් දෙකක් නිකුත් කර නතර විය. ඉහත දැක් වූ අරමුණුම තවත් විටක සම්මත පරිසර තත්වයට කම්පන තරංග නිකුත් නොකර බාධා නොකර සිටින අයුරුත් සතියට ලක්විය. විටක කම්පන තරංග දිගටම නොදැනුණු අවස්ථා අද්දුටු අතර බලෙන්ම සිත බාහිර ශබ්දවලට යවා කම්පන තරංග ඇතිවනු දුටු විට මා නින්දේ පසු නොවු බව ඊට සාපේක්ෂව තහවුරු කර ගතිමි. එකකට සාපේක්ෂව අනෙකේ ඇති නැති බවත් කිසි දෙයක හොඳ නරකවලට ස්ථීර ලේබල් නැති බවත් නිගමනය කරගත හැකි විය. එදිනෙදා කටයුතුවලදී අමතක වීමේ හා සැලසුම් සහගත නොවීමේ දුර්වලතාවයන්ද අතීතයට සාපේක්ෂව අඩුය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේකදී අර මුල්ම වාක්‍යයක් කියනවා මේ සමතේට බරව ගෙනිච්චා කියලා ඇත්තටම ඒක නිවැරදි වෙනවා නම් මේක සමාධියට බර ප්‍රකාශයක් නිරීක්ෂණයක් හැබැයි මේ සමාධියත් සමත සමාධියක් නෙවෙයි විපස්සනා සමාධියක්. ඒකට ලක්ෂණේ වශයෙන් පෙන්වන්න තියෙන එක නිතරම තමගේ මූල කර්මත්තානේ පේන තැනින් පේන දුරින් ඇහි මට්ටමේ තියාගෙන යන නිසා සමාධියක් තියෙනවා. හැබැයි අනිකෝනේ අරමුණට යන්න දෙන්න පුළුවන්. ඒ අනේ නරමුණරත් එනේ යන ගති මුලමඳ අග පේනවා. බලා ඉන්න අරමුණෙත් පේනවා. පසුබිමත් පේනවා. ඒ නිසා මේක සමතේකට වඩා සමාධියක්. මොකද සමතේකට ගියාම වෙන්නේ අරමුණක් ඇතුළට ඉඳා බැහිම නිසා අරමුණක වග විස්තර හොයන්න වෙලාවක් නැහැ. මුලමදාක බලන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේක සමාධියට බරව යන ගමනක් කියනවා වඩා හොඳයි. කෙසේ නමුත් විස්තරේ හොඳයි අහගෙන ඉන්නකොට තේරෙනවා මේ බොරුවක් කියන්න හදනවා හෝ එහෙම නැත්නම් කියා ගන්න දෙයක් බැරි වෙච්ච දෙයක් කියා ගන්න බැරි ගොළු කමක් මොනවාක්වත් ඇත්තේ නැහැ. ඉතින් මේ විදිහට මේක හිතනද ওই විදිහට මානසිකත්වේ පවත්වාගෙන අපි මාධායක් අවුරුද්දක් දෙකක් ඉන්නකොට කොච්චරනම් විවිධ ශේෂ්ඨ වලට හිත ඉතිරි පැතිර යයිද ඒක ඇත්තටම මේ භාවනායි ලැබෙන ආනිසංශයක් නෙවෙයි අපි විහිං මේ උවමනාවෙන් පටු තීරයක හිරව කරගන්න දඟලන අමනකම නිසා අපිට විශාල ශේෂ්ඨයක විවිධාංගීකරණය විහිං වළක්වාගෙන තියෙනවා භාවනාවට යන්න දුන්නොත් විවිධාංගීකරණය කොච්චරද කියනවනම් ඒ තමන් ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක හෝ අවිද්‍ය උපත උපවිද්දද කියන එක හෝ මොකක්වත් නැතුව මානව මනස කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ආය පටු කරන්න එපා, විනිශ්චය කරන්න එපා. අර අවශ්‍ය කරන සත්‍යයත් සීලයත් සද්ධාවත් දීලා හිතට මේ නිසි නිින්ද වැඩෙන්න ගන්න එකයි තියෙන්නේ. ඒක තමයි Taman Tamanට කරගන්නා වූ විශාලම මේ අර්ථ සිද්ධිය අර්ථ කුසලය. ඉතින් ඒක තමයි කරණීයන් කරණීයන් අර්ථ කුසලේන කියලා කියන්නේ අපි කරණීය මෙත්ත සූත්‍රය කියලා නිකන් නමක් මාරු කරගෙන තියෙනවා. අර්ථ කුසලේ කියන්නේ ඒකයි. ඉතින් ඕකට බාධා නොකර දිගට යන්න දෙන්න. මේ දෙපොලක ඒ වගේ ලියවිලා තියෙන අඩුපාඩුකම් වගේක් තියෙනවා පළවෙනිම ලියන ඔය මේක සමතේට බරව ගෙනිච්ච තව තැනක ලියලා තියෙනවා මම විනිශ්චය කරගත්තයි කියලා. භාවනා කිසිම තැනක විනිශ්චයක් කරුවොත් ඒක වරද්දාගෙන තියෙනවා. කිසිම විනිශ්චයක් කරන්න එපා. විනිශ්චය කිරීම අනිත්‍ය ලක්ෂණ බැලීමට කරන ප්‍රධානම බාධා. කිසිම විනිශ්චයක් කරන්න එපා. ඒවට විනිශ්චය වෙන්න දෙන්න විනිශ්චයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන ලෝකයක තමයි මේ විනිශ්චයන් ලේබල් අපි හිර කරගන්න හදන්නේ. ඒ නිසා මේක යනකොට Taman ඇන ගහ ගන්න හැදුවත්, හිර කරගන්න හැදුවත්, හිර කරගන්න බැරි තරම් මේ හිත වඩා වර්ධනය වෙන්න පටන් ගන්න එකට තමයි භාවනාව කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකය ආනාපාන සතිය වරහන් ඇතුලේ උඩුතොලට ඉහළින් හුස්ම ස්පර්ශ වන ස්ථානයේ සිහිය පිහිටුවීම සති නිමිත්තේ සිහිය පිහිටුවා සිටින සමහර අවස්ථාවල වඩාත් සිහිය විසිරෙන විට සති නිමිත්තේ සිහිය පිහිටුවා ගනිමින්ම සිතුවිලි මෙනෙහි කිරීම මීට වසර කිහිපයකට පෙර කර බැලුවා එවිට අරමුණු අඩුවන බවත් ඉඳ හිට පැමිණෙන සිතිවිලි ගෙවන් වීමත් දැකගත හැකි වූ අතර සති නිමිත්තෙහි සිත තැම්පත් වුණා. ඉන්පසු සිතිවිලි වැඩිවන සමහර අවස්ථාවලදී මෙසේ කර බැලුවෙමි. අරමුණු නොදැනී කය නොදැනී ගියා. පැයක් පමණ ගතව ගිය පසු ඇස් ඇර බැලූ පසුත් කය පවතින බව නොදැනුණ අතර අරමුණු වෙන්නේ නැති ගතියක් පැවතුණා. දැනීම්, දැකීම්, ඇසීම් මාත්‍රයකට පමණක් සීමා වුණා. නින්දේදී පවා සතිමත් භාවයක් පවතින අතර වෙනදා වගේ නිදිගත් බවක් නොදැනුණා. සක්මන හා දෛනික කටයුතු සක්මනේදී පියවරෙහි හා සිහිය පිහිටුවා සිටින සති නිමිත්තෙහි සිහිය දෝලණය වන බව දැනුණා. ලනුපැදුර කෙළවරෙහි ඇති ඇටසැකිල්ල පිළිබඳව සමහර විටකදී ඇතිවන සිතුවිලි නැතිව ගියා. උදාහරණ වශයෙන් මෙහි ගැහැණු පිරිමි භාවයක් නෑ නේද? ඇටසැකිලි වලට බය වුනේ මේ හිස් භාවයට දැයි ඇතිවන සිතුවිලි නැතිව ගොස් දැකීම් මාත්‍රයකට පමණක් සීමා වුණා. වෙහෙසකර සිතුවිලි එනම් රමණය කිරීම නැතිව ගියා. සිතුවිලි පේරණය වී ඇති බව දැනුණා. පින්වත් ස්වාමින් වහන්ස තවදුරටත් උපදෙස් ලබා දෙන සේක්වා නිදුක් නිරෝගී සුවත් සසුන් කෙත පන පොවන්නට චිරජීවනයත් ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින්ම සැනසේවා මොඩෙක් මේ ගියොත් ඇට සැකිලි ඉස්සරහට ගෑන පිරිමි නැතුණාට ගෑන ඇට සැකිලි දිනව ගෑන පිරිමි නම් ගෑණිගේ ශ්‍රෝණි මේ කලාවයි පිටිගේ ශ්‍රෝණි මේ කලාවයි වෙනස් ඉතින් අපිට හිතන්නේ මේ ඇට නම් ඇටම කියලා විද්‍යාඥයෝ එහෙම කියන්නේ නැහැ විද්‍යාඥයෝ ඇට දිහා බලලා කියනවා ඔය මේ පොසිල විද්‍යාවේදී බොහෝ විට මේ සතකේ එක ඇටයයි යහුවෙන්නේ. ඊට පස්සේ සතා සම්පූර්ණයෙන්ම නිර්මාණය කරනවා යටියට සාපේක්ෂව අනික් ඇට. එසේ එකෙන් හොයලා බලලා කියනවා මේ ගෑනු සතෙක්ද පිරිමි සතෙක්ද කියලා. ඉතින් හම්බෙලා තියෙනවා මේ මට මතක නැහැ මෙසොපොතේමියාවේ හරි මේ මුහුදු වැල්ලේ මඩක කකුල තියලා ඒ කකුල සම්පූර්ණයෙන්ම ගල් වෙලා. දැන් තියෙනවා නිකන් සිරිපතුල වගේ. අවුරුදු ලක්ෂ 40ක් විතර පරණයිලු. පීවර 3-4ක් තියෙනවා. ඉතින් ඒකේ බලලා ඒ ඒ කකුලේ ලාංඡනය බලලා මම දන්නේ කොහොමද කියලා. ඒක කාන්තාවක්ගේ බවත් එක එක වැල්ල පොඩ්ඩක් ඇලියට තියෙන්නේ. එක බයක් බරට තියලා තිනවා අනික් අය සෑල්ලුවට තියලා තිනවා අනික් බය බරට තියලා තිනවා ඒ විද්‍යාඥයා කියනවා ඒ කකුලට තමන්ගේ කකුල තිබ්බට පස්සේ අවුරුදු ලක්ෂ 40කට ඉස්සෙල්ලමගේ නෑයෙක් හම්බුණා වගේ මට තේරුණා මේක වෙලා තියෙන හැටි මට හිතෙන්නේ දරුවෙක් වඩාගත්ත ගෑනු කෙනෙක් මේකේ ගිහිල්ලා තියෙන්නේ දරුවා ගිය පැත්තේ කකුල බරට තියනවා කියලා එමාස කියලා කියනවා. ඉතින් ඒක නිසා අපි අපිට දැන් අපි ගිහිල්ලා බලුවා නම් ඒ ඒ මේ ගල් වෙලා තියෙන මඩ තට්ටුවේ අපිට ගෑනු පිළිගාව පේන්නේ නැහැ. නමුත් මේවා තියෙනවා. ඉතින් ඒව ඇතර සම්මත කරගත්ත දේවල්ද නැත්නම් කියන්න මන් දන්නේ. ඒ තමයි මැරුණාට පස්සේ වුණත් ඒ ගඳ තියෙනවා. ගෑනු ගඳව පිරිමිගඳ තියෙනවා. ඉතින් අර දැක් මෝඩෙක් ගියාම කියන මේක ගෑනු පිරිමිකමක් නැහැ කියලා. හැබැයි ඇට සැකිල්ල hina නැති ඕගොල්ලන්ට මයිලකට ඇවිල්ලා මට පේන්නේ එක එක්කත් එළිය සක්මන් කරන්නේ මේක ඇතුළේම තමයි පිටර දාන්නට කිකිලිය වගේ ඇතුළටලා ඉන්නවා. එළියට ගිහලා සක්මන් කරනවා ඔය කතා කියන්නේ නෑ මම මේ තරහට නෙමෙයි කියන්නේ. මේ පායන දවස් ටිකයි අපිට තියෙන්නේ කරුණා කරලා ගිහිල්ලා අර ඇල්ලේ සක්මන් කරපල්ලා. එතකොට ඇට සැකිලි hina වෙන්නේ නැහැ. මේකම මම දැක්ක මේක වටේ කරගෙනවා කට්ටිය. අර ෂෝක් එකට අවුව පායලා දෙනවා. මැද පිටුල කොච්චර වේදන් කළද අපි හැදුවේ. කෙට්ටක් නැහැ. කෙසේ නමුත් මේ මේ කමඨාන් සුද්ධ කිරීමක් නෙමෙයි මම මේ වැල්කට අරන් කතා කරන්නේ. කොහොම නමුත් අර විදිහට Tamanට මේ පුංචි පුංචි විස්තර පේන්න පටන් අරගත්තා නම් මතක තියාගන්න ඒක තමයි අපි මේ දවස් ගාණක් එක හැලියපත් කාගෙන එක වාලයක්කට ඉඳලා මේ ගැම්ම ඇති කරගත්තේ ඊට පස්සේ අන්නේ පේන විස්තර වෙත පැමිණෙන විස්තර බාධා නොකර ඒකට තමයි බාහිර දේවල් වලින් ඔලුව නරක කරගන්න නැතුව ඒ විස්තර දිගේ ඉදිරියට යන්න ගියොත් ඒක පුදුමාකාර විදිහට මේ ජම්ම ගැම්ම කනවා Java කැපෙනවා ඊට පස්සේ Tamanට මේ මේකෙන් පිට යා ගන්න බැරි තරම් සතිය පිටනවා මේක දිගටම මේ සති නිමිත්ත කියන වචනේ පාවිච්චි කරලා තිනවා ඒක ටිකක් නොමග යවන සුළුයි. මොකද්ද මේ කතා කරන්න කියන එක කියනවනම් සතිනිමිති කියන තාක්ෂණික වචනේ පැත්තක දාලා මෙන්න මේකයි කියලා රචනයේ තව ස්වභාවික වෙනවා. ඒ වගේ වචනයක් ගත්තට පස්සේ මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා අසන්නට අවබෝධයක් එන්නේ නැහැ. ඒ වගේ වචන පුළුවන් තරම් අයින් කරන්න කමඨාන් වාර්තාවෙන් අපිට ඕන කරලා තියෙන්නේ අත්දැකීම බෙදා ගන්නයි. ඒ නිසා තාක්ෂණික වචන අයින් කරලා දෛනික අපි කියන සම්මුති වචන පාවිච්චි කරනවා වඩා හොඳයි. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්ස අද පරයන්කේදී විසිරුණු සිත් තරමක් වැඩි වූ අතර පරතෝ සංකල්පයට අනුව සතිය හොඳින් පවත්වා ගැනීමට එය රුකුලක් හා උපකාරයක් යැයි සිතා පුහුණුවේ යෙදුණෙමි. පසුතැවෙන ස්වභාවය අපැහැදිලි අවම මට්ටමක පවතින අතර දහවල් දාණයට පෙර පරයන්කය වන විට සිතේ විසිරීම සැලකිය යුතු ලෙස අඩු වී ගොස් ඇති බව දැනිනි. ඒ නිසා වෙන්ම සිත ස්වභාවිකව සිදුවන පිම්බීම් හැකිලීම් කම්පන වේග ආදී දෙස චේතනාත්මකව කිසිවක් නොකර සතියෙන් බලා සිටියෙමි. එය ආයාසයකින් තොරව ඔහේ සිදුවන වාසේ දැනේ. සක්මනේදීද සුපුරුදු ලෙස සමීපව බැලීමෙහි නියැලී සිටිමි. සෑම පරයන්කයක්ම සක්මනක්ම එකිනෙකට වෙනස් අත්දැකීම් ගෙන දෙන බව දැනුණු හේයින් අලුත් අත්දැකීම් දැකීමේ කැමැත්තකින් පරයන්කයටත් සක්මනටත් යොමු විය හැකිය. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. ඔය කියන්නේ එනේන ආස්වාසය ප්‍රසවාසයක්, එනේන වමක් තකුණක්, එනේන සක්මනක්, එනේන පරයන්කයක් නවම අදහසින් නවක අදහසින් කරන්න යනවා නම් භාවනා කියන්නේ මහා වෙහෙසක් නෙවෙයි හුදු විනෝදාංශයක් විතරක් වෙනවා හැම වෙලාවෙම එන දේ බාර ගන්න ලෑස්ති ඉතින් ඒ මනසකට ආතතිය කියන එකක් ඉන්නේ ඒ මනසකට අසහනය කියන එකක් ඉන්නේ පශ්චාත්තාවපයක් ඉන්නේ මොකද එනේන චිත්තක්ෂණය බුද්ධ විදිනවා ඒ නිසා මේ අතීතනාගත දුවන්නේ නැහැ පශ්චාත්තාවපයක් දැම්මට රඳන්නේ නැහැ හිතින්නේ නැහැ. මොකද හැමදේම නවක භාවයෙන් නවමු භාවයෙන් බලනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන එකක් තමයි මේ අපි සිල් ගන්නේ අපේ හිත අලුත් කරගන්න. අපි මේ භාවනා වැඩ පිළිවෙලට ආපහු අලුතෙන් සිල් අරගන්න. ඊපස් කියනවා මම පරණ මනුස්සය නෙවෙයි. මම දැන් සිල්වතෙක් කියලා ඒ පරිසරය වෙනස් කරගන්නවා. සද්ධාව අලුත් කරගන්නවා. හැමදේම හිත අලුත් කරගන්න නැත්නම් මේක පුස්කාච්ච නැත්නම් හත් අවුරුද්දක් පරණ වෙච්ච වැසිකිලි වලක් වගේ. මේ හිතේ වැඩේම පරණ ගුණ කන්දල් එක හැසිරෙන එක. ඉතින් ඒකෙන් මේ පොඩ්ඩක් උස්සලා පොඩ්ඩක් අවුස්සලා අලුත් වාතය ලැබෙන සලස්සවුවොත් පේන්න පටන් ගන්නවා මේ කුණු කන්දරේ ඉන්නට වැඩිය කොච්චර වාසනාවක්ද මේ කියලා. එතකොට තමයි හිත ඉහළ මට්ටමකට යන්නේ එහෙම නැත්නම් උසස් තත්වයකට යන්නේ ඔසවා තැවීමක් වෙන්නේ. ඉතින් මේ පෞල් වල ගත කරන ජීවිත නැත්නම් මේ ප්‍රවෘත්ති බල බලා ලෝකේ ඉන ජීවිත අර අසුචි වලේම අඩිය ගෙවිලා ඉන්නවා මිසක් අහුලම් වදින තැනකටවත් යන්න කැමති නෑ. අලුත් තුනට ටික බැදෙන්න තුනට පස්සේ තේරෙනවා මේ අපි දොරවල් වහගෙන ඔය පුස්කාගෙන කාමරය ඇතුලේ හිටියට ජනේල එල්ල වැළුවොත් හොඳ ටීර පායනවා එළියේ. එළියට ගියාම හරි විවේකයක් තියෙනවා. ඉතින් ඒ ටික කරන්නේ නැති වුණොත් ඉතින් මේ කය හිත හරියට ලෙඩ වෙනවා. නිසා වරින් වර වරින් වර මේ නවක බව, නැවුම් බව එක දවසක් රිට්‍රීට් එකක් කරලා යනකොට කට්ටියක් කියනවා අපි භාවනා වැඩමුළුවේ ඉඳද්දී පොඩි ළමයි ටිකක් උණයි කියලා ආයෙසරය. අර ගෙදර ගෙනාතු නිකන් කරච්චල් මොනවත් නැහැ. අපි ආයෙත් මේ නවක යෝගාවචරයෝ නා ආධිකම්මික යෝගාවචරයෝ නැත්තම් බිග්ිනර්ස්. ඒක දෙන්න බෑ කාටවත්. ඒක ඔය විතරත් නැහැ කියන්නේ මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ අත්තම් මේ සීයේ කිව්වට බෑ හොඳ ලගාව කුණු වෙලා ඉවරයි. ඉල්ලනවා ඉල්ලන්නේ බාලවල්ලි කෙනෙක්ගෙන් හරි නංගි කෙනෙක්ගෙන් හරි උඹ ඔය තරුණකම මට දීපන්. ඒ කාලේ විතර ජීවත් වෙන්නේ අනිතික පුදුමාකාර බරාදින ගොණෙක් වගේ අදපන් වෛරෝ බරභාගේ කියනද. ඉතින් කොහොම හරි උපක්‍රමයක් හොයාගන්න කොහොම හරි ධාංගටයක් දාගන්න නිතරම අලුත් වෙන්න නවක භාවයක් ඇති කරගන්න. ඒ නවක භාවයක් ඇති කරන කෙනෙක් විතරක් ඇසුරු කරන්නේ. ඒ කුණු වෙච්ච පරිලෙච්ච මෙට්ටයි වෙච්ච කට්ටිය ඇසුර කරන්න ගියාම කතා කරන්න දෙයක් නැහැ. ඒකේ එක විදිහක ශිල්පයක් එක විදිහක පෙරපිනක්. නමුත් ඒ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දන්නවනම් ඒ කෙනාට ඒ වගේ නවක හිත ඇති කරගන්න කට්ටිය ආකර්ෂණයකුත් තියෙනවා. ඒකයි අපි මේ භවනා මධ්‍යස්ථාන හොයන්නේ සත්පුරුෂය හොයන්නේ. ඒක බුද්ධ උත්පාද කාලයක විතරනේ අපිට හම්බ වෙන්නේ. ඒ හම්බ වෙච්ච වෙලාවේ ඒ බාහිර අනුග්‍රහ සැලකිලිමත් වෙන්න පුළුවන් මෙන්න මේ නවක්‍රමේ හිතන අලුත් වෙන හිතක් අඳුනගත්ත කෙනාට විතරයි. අනිත් කෙනාට ඒක තේරෙන්නේවත් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය උදේ පර්යංකයේදී මූල කර්මස්ථානයේ සතිය පිහිටා සිටින අවස්ථාවේදී සිත ශරීරය කෙරෙහි යොමු විය. එහිදී සම්පූර්ණ කය වරහන් ඇතුලේ ස්ථාන දෙකක් හැර නොදැනුණු අතර එය ශක්ති ශේෂ්ත්‍රයක් ලෙස අත්විඳෙමි. මා කිහිප විටක්ම මූල කර්මස්ථානයටත් ශරීරයේ පවත්නා අවස්ථාවටත් මාරුවෙන් මාරුවට සතිය පිහිට වූයෙමි. ආස්වාස ප්‍රස්වාසය නොදැනෙන මට්ටමේ තිබුණි. මෙම අවස්ථාව ප්‍රථම වතාවට අත්විඳි අවස්ථාවක් විය. පැය එකක් පමණ අකණ්ඩ සතියක් පැවතුණි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. ඔය මේ කියනවා චිත්‍රය බලනකොට කැන්වස් එකත් එක්කම චිත්‍රය ඇඳලා තියෙන තීරෙත් එක්කම බලන කෙනා තේරෙනවා අපි මෙතකල් චිත්‍ර විතරයි බැලුවේ. නමුත් චිත්‍රයට වැඩිය මේ පදනම තියෙන්නේ කැන්වස් එකේ. ඒ නිසා අනිත් දවසේ බලනකොට මම ඇඳලා තියෙන කැන්වස් එකත් එක්ක බලන්න කියලා. එතන මුහුදු වෙලට ගිය කෙනා රැළ බලනවා වගේම ඈත පේන සිටිජේ දිහත් බලන්න පුරුදු වුණොත් සිටිජේ කවදාවත් හෙල්ලෙන්නේ නැහැ පෙරලෙන්නේ නැහැ හරීම කෙලි ඉරක් රැළ කියන්නේ නිතරම උඩපල්ලය යන කොහොම පිචිත්තක්ෂණයක්වත් විවේක වෙන්නේ නැති දෙයක්. ඉතින් මේ දෙකටම තමයි මෝද කියන්නේ. ඒ වගේම අපේ මේ පැවැත්ම භවයේ තියෙන මොන්නම දෙකට සැලෙන්නේ නැහැ. ඒක යටම මට්ටමේ තියෙනවා. උඩ මට්ටමේ ඉතින් රණ්ඩු දරුවලේ පෙන් කරච්චලේ ඉතින් කච කච කච කච කච කච ගන්න. ඔය දෙකම දැක්කට පස්සේ පේනවා ඔය දෙකේ වයසට යමන්නේ නැහැ. කදාවත් නැහැ. ඔය පසුබිමේ තියෙන නිස්සද්ද භාවයේ ඕ දඟලනේ වයසට යන දෙයක් නැහැ. ඔගේ ඥාන පිරිමකමකුත් නැහැ. ඉතින් මේවට නම් වණන් දීගෙන මට මහලු වයසේ බැරිය තිරිපා කරනු වෙන ගායනා පෙරසේ කියලා අපි බස චෛසුරු ගෑවට නවක හිතක් ඇති කරගත්ත මනුස්සයර පේන ඕක කොහොම තමයි. මොනවත් දෙන්නේ නැහැ. උදේරෑ කියලා එකක්වත් ඉරියව්වක් කියලා එකක්වත් මූල කර්මස්ථානේ අනික් කර්මස්ථාන කියලා බේදක මොකක්වත් නැහැ. ඉතින් මේ දර්ශනේ එනකම් අපිටි පංගු peeru කරනවා මූල ධර්මවාදී වෙනවා අර කොහොඳයි මේක හොඳයි කියනවා. දැක ගත්තට පස්සේ පේනවා මෙච්චර කල් මේක නොදකින් කියලා කොච්චර වැඩ කරලා තියෙනවද මේක තියෙන දේ නොදකින්න වැඩ කරන හැටි තමයි මේ සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ. ලෝක ඥාන කියලා කියන්නේ. ලාභ සත්කාර කියන්නේ. ඒක අතර මේක දිහා බැලුවොත් ඒ කිසි බුදුහාමුදුර කෙනෙක් අපිට පාර පෙන්වන්න ඕනේ. ඒකෝට පේනවා. ඒකෝට පේනවා ඉස්සල්ලාම දැක්කා වගේ. හැබැයි එක වාසනාවක් තියෙනවා. එක සැරයක් දැක්කට පස්සේ ඒක නොදැක ඉන්න බෑ අම්මා මුත්තා කිව්වා. ආයෙ කවදාකවත් බැරි මන් දකින්නකම්ම ඒ තිරෙයි චිත්‍රයයි සිතිදෙයයි රැල්ලයි ඒ වගේ මේ ශරීරයේ දැනෙන කොටස් සහ නොදැනෙන කොටස් ඒ දෙක බලන්න ගිය මනුස්සයාට කවමදාකවත් මොනව දැනුණත් එවන්සක හිතේ ඉබේම බලන නොදැනෙන කොටස බලන්න මොකට නොදැනුණා නම් දන්නවා මේ දැනෙන නොදැනීම දැනෙන දැනීමට සාපේක්ෂව තමයි කියලා ඒක ගියාට පස්සේ ඒක ආයේ ජීවිතේ කවදාකවත් අයින් වෙන්නේ නැහැ ඉතින් ඒක ඇති කරගන්නයි අපි මේ මෙච්චර මේ තටමන්නේ භාවනා වැඩමුළු කරන්නේ ඒක නැති දෙයක් නිසා නෙවෙයි ඒක ඒ විදිහට දකින්න ඒ දැක්කට පස්සේ මනුස්සයාගේ විශාල වෙනසක් වෙනවා. ඒ කරපු කෙනාට ස්තුතිවන්ත වෙනවා. නමුත් මේක අපි උපත්ත්‍යත් එක්කම ගෙන අපේ කිසිම කෙනෙකුට ඒකේ අදුතක් සීරුවක් අඩු ලංශයක් තියෙන්නේ නැහැ. දෙයියෝ දෙනකොට ඔක්කොම දීලා තියෙන්නේ. ඉතින් අන්නේ දර්ශනීය ලැබෙන ලැබුණාට පස්සේ සාක්ෂාත්කරණය සඳහා බලන බලන ඕනම දෙයකට පසුබිමට සාපේක්ෂව බලනවා කියන එක තමයි මේකේ ධම්මනිසන්ති ආමරදී වචනේ. මොනම දෙයක්වත් ඉදිරිපත් කරන්න එපා පසුබිමට සාපේක්ෂ නැතුව. පසුබිමට සාපේක්ෂ කියන්නේ රැළ ගැන උඩ පැන පැන කියවන්න එපා සිටිජියක් තියෙන බව මතක තියාගන්න. චිත්‍ර ගැන උච්චර අඬන්න එපා. චිත්‍රය ඇඳලා තියෙන තිරයක් තියෙනවා. මේ උඩ පහළ යන දේවල් ගැන දඟලන්න එපා. උඹට භවයක් තියෙනවා. ආන්න ඔය දෙකම සාහිත්‍යෝ බැලුවහම ඒක අමර බැල්මක් කියලා කියන්න පුළුවන්. ආදුනිකයි, තෙරුවන් සරණයි, අති ගෞරවනීය හාමුදුරුවනේ. ආනාපාන සති භාවනාව භාවනාවට වාඩි වී මම දැන් මෙතන හිඳිනවා යන සිතුවිල්ලෙන් මොහොතක් විවේක ගත්තේය. ඉන්පසු ඉබේ වැටෙන හුස්ම රැල්ල දෙස බලා සිටියේය. ඊයේ මා ඉදිරිපත් කළ පරිදිම අදත් ප්‍රස්වාසයේ අවසානය දකින හිතින් ඉතින් මට පෙර ලෙසට එය දිස් නොවූ අතර මට දැනුණා ප්‍රස්වාසයේ අවසානය ආස්වාස මුල් අවස්ථාව බව ඒ වගේමයි එම ආස්වාස රැල්ල ගන්න හැම මොහොතකම නිහඬ වතුරට පොඩි ගල් කැටයකින් ගහද්දී වතුර සලිත වෙනවා වගේ ශරීරය සලිත වෙනවා. උපදේශ ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් නිවනින්ම සැනසේවා. ඉතින් මේ පටන් ගන්නත් එක දිගට බලන්න යන එක තමයි දෙන්න තියෙන උපදේශයේ. ඒක නිසා මේ දර්ශනය අසම්පූර්ණ නිසායි ප්‍රශ්න අහන්න හිතෙන්නේ මොකද්ද කරන්න ඕන කියලා උපදෙස් බලාපොරොත්තු වෙන්න ඕනේ. නමුත් Taman දන්නවා මේකමයි පාර කියලා විශ්වාසයෙන් යුක්තව අවිශ්වාසිකින් තොරව මේක නැවත නැවත මතුවීම සඳහා කොමක් කළ යුතුද? ඒ දේ කරන එක තමයි ති උපදේශය වශයෙන් කියන්නේ. ආදුනිකයි, තෙරුවන් සරණයි, අතිගෞරවනීය හාමුදුරුවනේ, සක්මන් භාවනාව මම මෙතන හිඳිමියන හැඟීමෙන් මොහොතක් සිටගෙන සිටියා. පාදය තබනවා, උසවනවා, යවනවා, තබනවා යන අයුරින් ක්‍රමයෙන් සක්මන කරද්දී දැනෙනවා තබන පාදයට දැනෙන විඩාව මගහැරවීම පිණිසයි මේ පාදය ඔසවා මදක් පවනේ සොලවා නැවත තැබීමට ඉඩ සලස්වන්නේ කියා. තවද ඉදිරියට යවන දුරින්ම පාදය නොතියා ටිකක් පසුපසට ගෙනැල්ලයි පාදය තැබීමට අවතීර්ණ වන්නේ කියා. ඉතින් ඒ ඔස්සේ හිතට මෙහෙම හිතෙනවා. හැම තැනකම බොහෝ දුරට විඩාවට විරාමයක් ඇති බව. ස්ටාර්ට් එකේ ඇති වාහනයක් වුවද බිදි බිදි ශබ්දය නගයි. වරහන් ඇතුලේ එක දිගට වගේ ඇහුණට වඳුරට විඩාවෙන් ගැම්ම ගත්තට ඌ පාවෙන සුළඟේ සුවයක් විඳී. ඒ නිසා ඌ දිගින් දිගට පනී. පෑනටද අකුරෙන් අකුරට සහනයක් ඇත. බිමට වැටෙන කොළයද එකපාරට වැටෙන්නේ නැත. පාවෙවි පාවෙවි වැටෙයි. මට හිතනවා මේ ලෝකේ හැම දෙයකම දෙපැත්තක් ඇති බව. මුඛයෙන් මුඛයෙන් රස බොජුන් පිටුපසින් කක්කා. උපදේශ හරිම ගැතයි. මගේ වචනේ දැන් ගෙදර ගිහිල්ලා ඔබල බැනුම් අහනවා. භාවනා කරලා ගියාට පස්සේ මේ අසභ්‍ය වචන ඉගෙනගෙන ගිහිල්ලා ඒක සාමාන්‍ය විදිහට පාවිච්චි කරලා ලියන දේවල් නෙවෙයි කිව්වට මේ නරකෙට මේ වාර්තා වෙනවා ඒකයි වෙලා තියෙන්නේ. උපදේශ දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. හොඳ රචනාකාරී කියලා නම් කියද හැකි. ඕක නෙමෙයි කොයිය භාවනාව කියන්නේ. ඔබ යන්න පටන් ගත්තාම සරුංගල් අරනවා වගේ ඊතිවිලි එනවා. නමුත් පුළුවන් තරම් ඒ ඊතිවිලි වලට වැඩිය තමන් මේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ඉරියව්වට එහෙම නැත්නම් අරමුණට ගන්න එක ටිකක් ගොරක ගතියක් පේනවා නමුත් නැත්තම් මේක දිගින් දිගට දිගින් දිගට යනවා මේ කතන්දර ගොතන් යනවා. ඒක හැබැයි වලක් කණ්ඩත් බෑ කියලා සරුවචන්සේ සඳහන් කරනවා. එහෙම හිත උද්‍යෝගයට පත් වුණාට පස්සේ ඒක හෙලි කරන ගතියක් දිගට දිගට යන ගතියක් එනවා. ඉතින් ඒ දිගේ මම දැක්ක ඔය පාවොක්සයිඩර් ස්වාමීන් වහන්සේ ඒක ඒකට කමන්නේ කියලා ඉඩ දෙනවා. අපි ලොකු සාන්ති ලීලා තිබුණා දෙන්න එපා. දුන්නොත් එහෙම ඊගාවට කරන දිනචරියාව කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේක වලක් කරන්න බෑ. මලක් පිපිච්චාම සුවඳ එනවා. ඒක ලස්සනයි. ඒකට කෑ ගහන දෙයක් නැහැ. ඒක නිසා මේ මේ දෙන්නගෙන් කවුරු හරි කියන්න මන් දන්නේ මේ වගේ මේ වගේ කතන්දර ගෙතිකන එනකොට පුළුවන් තරම් බලන්න ඕන මේක ලෙඩක් නැති වෙලාව. ක්ෂණ සම්පත්‍ය තියෙන වෙලාව, භාවනා කර ගන්න පුළුවන් වෙලාව, ওই චින්තාවේ ඕන වෙලාවක කරන්න පුළුවන්. ඒ නිසා ඒක අමෝරාවෙන් නමුත් ඒ තමන්ගේ ගෝචර භූමියට ගෙනල්ලා තියාගන්න එක තමයි ඉතින් අරසකාරක දෙන්න පුළුවන් උත්තරේ. හැබැයි මේක කෙරුවා කියලා ලොකු බරපතල වැඩක් නෙවෙයි. මොකද අර හිත පිපෙන වෙලාව. ඉතින් ඒක හිතාගන්න මේ වෙලාවේ ලෙඩක් කරදරයක් නෙවෙයි වෙලාව. ඉතින්සල තරුංගලට හරි ඉන්නවට වැඩිය අර පුළුවන් තරම් මූල කර්මස්ථානේ හිටියොත් ගැම්ම කැඩෙන්නේ නැතු යනවා. මේක දිගේ ගියොත් සමහරලාට සීලෙත් මේ සතියත් කැඩෙනවා. කැඩලා අන්තිමට මේ මනෝ විකාරයක්ද ඇත්තක්ද ප්‍රත්‍යක්ෂයක්ද මේ සංකල්පයක්ද කියලා හොයාගන්න බැරි තැනට යනවා. ඉතින් උඟා කද වේවා තියෙන පොත් භාවනා පිළිබඳ ලිවිලා තියෙන පොත් ඔන්න ඔය වාතාවරණේ ලිවිලා තියෙනවා. භාවනා නොකර නෙවෙයි. භාගයට තැම්පිච්ච allele. ඊට පස්සේ යාට කතා කරන්න හිතෙනවා. ඉතින් ලියන්න පටන් ගන්නවා. ඉතින් කියන්න පටන් අර ගන්නවා. එතකොට වෙන්නේ මනුස්සයරත් යන්න තියෙන ගමන බාධා වෙනවා. ලියන දේවලුත් අර්ථ සත්‍ය තියෙන. හැබැයි හරි సౌందర్యාත්මකයි. හරිම නැවමුයි. නමුත් පුළුවන් තරම් කණ තේක අව탁සීරු කරලා භාවනා වැඩ පිළිවෙල නැත්තම් මේ හම්බ වෙච්ච වෙලාවේ හීහා ගන්න ඕනේ. අරක් දෙන්න එන වෙලාවේදී දඟල දඟල ඉඳලා බෑ. තමන්ගේ හීහා ගන්න එක තමයි කරගන්න තියෙන්නේ. අවසරයි සාංශ කමඨාන් වාර්තා එපමණයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ දසසීල් මාතාවක් සමාදන්ව සිටිනා දසසීලයේ ගරු සිල්පදයක් බිඳුන හොත් ආයති සංවරයට පැමිණෙන්නේ කෙසේද පහදා දෙනසේක්වා තෙරුවන් සරණයි දසිල් තිනකොට ඇත්තටම පරාජිකා වෙන්නේ පළවෙනි ශික්ෂාවද පහ සතුන් මැරීම සොරකම් කිරීම කාමීත්‍යචාරයේ බොරු කීම සහ සුරාපානී ඊට පස්සේ තියෙන විකාල භෝජනයේ නැච්ච ගීත වාදිත විසුක දර්ශන වගේ දේවල් උච්චාසයන මහාසයන මුදල් පරිහරණය ඉච්චර බරපතල අකුසල් නෙමෙයි ඒකෙන් පරාජික වෙන්නේ නැහැ. නමුත් මෙන්න මෙහෙම මේකේ වංචනික ධර්මයක් තියෙනවා. Taman දසසිල් සමාදන් වෙලා මුදල් පරිහරණය කරන ගමන් මුදල් පරිහරණය කරන්නේ නැති කෙනෙකුට ලැබෙන ලාභ සත්කාර ලැබනකොට බොරු කීමනක් වෙනවා. දසසිල් සමාදන් වුණා නම් මුදල් පරිහරණයක් නැහැ. ඒක ඉල්ලලා ගන්න එකක් නේ. මේ ජාත රූප රජිත පටිඝානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඊට පස්සේ මුදල් පරිහරණය කරනවා. කරනකොට එයාට මුදල් පත්‍රයන කිරීමෙන් වෙන හානියකින් නෙවෙයි මේ ශිල්පදේ කෙලසෙන්නේ බොරු කීමෙන්. තමයි සිල්වතුන් පතේ පෙනී හිටිනවා. ඒක වචන කතා කිරීමෙන් වෙන එකක් නෙවෙයි. දස සිල්වලටම සමාදන් වෙලා රකින්නේ නව සිල්. හැබැයි දස සිල්ලෝගේ පෙනී හිටිනවා. එතකොට අර දස සිල් භූමියෙන් චුත වෙන්නේ බොරුවක් කියවන හරහා. ඒක නිසා කියන්න බෑ මුදල් පාවිච්චි කරද්දී කියලා පාවිච්චි කරනකොට පිංසිත් දෙනවා කියන්නේ නෙමෙයි මම මේ හිත කියන්නේ. ඒ ටිකවත් කරන්න බැරි නම් කියන්නේ දසිල් සමාදන් වෙලා දසිල් රකින්න බැරි නම් ආවිගතයිස් නෑ බුදුරජාණන් කියන්නේ දුබ්බල්යන් ආවිගතමගේ දුබල බව ප්‍රකාශ කරලා අටසිල් වලට බහින්. ඉතින් ඒක උඩ තියෙන සමාජ තත්ත්වය පිළිබඳව ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා ශිල්පද නිකන් දෙන නිසා ගොඩක් ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. මට කොච්චර රකින්න පුළුවන් කියලා දැනගන්න. ඒක බුදුහාමර කියන්නේ හරක් ගන්න දන්නේ නැති එකාට ඒ හරප්පට්ටිය රකින්න බෑ කිය. ඒක දැනගන්න ඕනේ මේකේ නෑඹියෝ මෙච්චරක් ඉන්නවා වස්තු මෙච්චරක් ඉන්නවා මේ මීහරක් මහා හරක් මෙච්චර ඉන්නවා දෙන්නු මෙච්චරක් ඉන්නවා පැටියෝ මෙච්චරක් ඉන්නවා ගාණ දැනගන්න ඕනේ. මට හරප්පට්ටිය දුන්න මම බලනවා මම ගාණ දන්නේ නැහැ කියනවා නම් යෝගණං නාපි දානාති ගෝකණං නරක්කති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා හරක් ගන්න දන්නේ නැති එකට හරක් රකින්න බෑ. ඒකේ සිල්පද රකින්නකොට තිබුණට නිකන් දෙමළ නෙමෙයි ඇට්ටු කාපිරි ඇට්ටෝම් ගෙදර ගියා වගේ දීපත කාගෙන ගියට ඇති වැඩක් නැහැ. ගන්න ටික කිසල බැන්න තෝරලා පුළුවන් හැටි විතරක් ගන්න එකයි තියෙන්නේ. අවසාන ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ධර්ම දේශනයට අදාළ ප්‍රශ්නයකි. ධර්ම දේශනයේදී සමාධි පහක් පිළිබඳව ඔබ වහන්සේ සඳහන් කළේය. එයින් ප්‍රීති, සුඛ, චිත්ත හා ප්‍රඥා පිළිබඳව විස්තර වූ අතර ඉතිරි සමාධිය ගැන සඳහන් නොවිය. කාරුණිකව එම සමාධිය පිළිබඳවත් කෙටියෙන් හෝ පැහැදිලි කර දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඇත්තටම මේ පහක් තියෙන බව නම් ඇතාවේ තියෙන පීතිපරණතා, සුඛපරණතා, චේතෝපරණතා, ආලෝකපරණතා, පස්සද්ධිපරණතා. එනිසා මේ පහක් තියෙන බව ඇහිලා තියෙනවා. ඉතින් දේශනා මාලා ඉවර නැහැ නේද? අදත් තියෙනවනේ. ඒක මේ අර තැම්බෙන්නේ ඉස්සෙල්ලා ලුණු බලන්න හදනවා වගේ. එරගෙන මට්ටියෙන් හරන් කන්න හදනවා. ධර්මාසාව නම් තමයි. නමුත් මේ පොඩ්ඩයි වෙසලා වදාරණ එකයි තියෙන්නේ. අද බලමු ඊටු ටික ලැබුණොත් හොඳයි ඉතින් නොලැබුණොත් ආය බණින්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ අද පෙන්නට පස්සේ. ඒක නිසා වෙන්නේ නැති අදම චෝදනා පත්‍ර ඉදිරිපත් කරන්නේ නැති. ඒ නිසා මේ පහක් බව හැබෑව නමුත් ඒ පඤ්ඤා පරණතා කියලා නෙමෙයි ඒක තියෙන්නේ ආලෝක පරණතා. එහෙනම් පටිපස්සද්දි. ඒ සමාධි පහ තියෙන අපි දැන් තුනක් කතා කරලා තියෙනවා. අද බලාපොරොත්තු වෙනවා. ඊටු දෙක සාකච්ඡා කරන්න. වාර්තා එපමණයි ස්වාමීන් වහන්සේ. අද නම් ඇහුණා. එතකොට අපි විනාඩි 40ක් කරන් තිනවා 40 කිට්ටු ප්‍රමාණයක්. ඉතින් කාට හරි වෙන තම තමන්ගේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව හෝ එහෙම නැත්නම් මම මේ දීපූත්‍ර සම්බන්ධව හෝ එහෙම ධර්ම සාකච්ඡාවට දාල වෙන කියන කරන දෙයක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරමු නැත්නම් අපි මේ විනාඩි 20ත් ඊගාට කරන්න තියෙන සක්මන් භාවනාවටම යා කරලා සාකච්ඡාව ආරම්භ නැතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ කාට හරි තියෙනවද කියන්න කරන දෙයක් එහෙම නැත්නම් අපි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරත් වඩ පිටේ නිමාව සටහන් කරනවා අපි සක්මන් වාරයේ පහමාරේ 3ට නැවත රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි